ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද අපේ නිසරණ ඉලක්කම් වල හැටියට බලනකොට අපි ඉන්නේ 91 වෙනි භාවනා වැඩමුළුවේ. ඉතින් මේක අපි දවස් කීපයක් පුරා නැත්නම් සති දෙකක වගේ කාලයක් දිගට කරන්න බලාපොරොත්තු වෙන භාවනා වැඩමුළුවලක්. ඉතින් මේ වැඩමුළුවේදී අපි උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා නැත්නම් මේකට අනුග්‍රහ පිනිස හැම කෙනෙක්ම සලකා බැලිය යුතු කාරණා පහක් විශේෂයෙන් මේ වගේ විශේෂ අවස්ථාවක් ආවට පස්සේ සරුවත් චානන්සේ අපට ගෙන හර දක්වනවා. ඒකේ පළවෙනි එක තමයි සීලය, සීල අනුගහිතේ. ඉතින් ස්වාමින් වහන්සේලා සහ මෑණින් වහන්සේලා කල්යතුවම ඒ ප්‍රවෘජ්‍යා සීලයක් අරසා කරනවා. එයත් අන්ට ඒකේ සතුට ඒකේ හිත අලුත් වෙන ගතිය නිතරම තියෙනවා. උපාසක උපාසිකායන් අපි අට සිල් වල පිහිටවලා හිත අලුත් කර ගැනීම සඳහා වෙනම පරිසරයක් සකස් කරලා දීලා සීලානුගහිතය පිළිබඳව පසුබිම සකස් කරලා දීලා තියෙනවා. ඉතින් මේ මේ පිම්බිමේ ඉන්නා තාක්කල් නිතරම කල්පනා කරන්න ඕනේ අපිට මෙතන ඉන්න සමාජික සමාජිකත්වයේ ලැබෙන්නේ සිල් තියෙනකන් තමයි. යම් වෙලාවක අපාතින් ඒ සීලයට අවස අව탁සීරුවන් නොසලකා හැරීමක් කැඩීමක් සිදු වුණොත් අපි මෙතන හොරු බවටපත් වෙනවා. ඒ නැත්නම් මහා හොරු බවටපත් වෙනවා. සිල්ලතු වශයෙන් පෙනී ඉඳලා සිල්ලතුන් සඳහා සපේන සිව්පසය වළඳනවට. නිසා නිතරම ඒක සමාජික මුදලක් ගෙවන්න වගේ සමාජිකත්වය අලුත් කරන්න වගේ නිතරම සිල් පරීක්ෂා කරන්න ඕනේ. අනුග්‍රහයක් පිළිසෙකට කියනවා සීල අනුග්‍රහිතේ. ඊට පස්සේ අපි මේ වගේ සීලයක පිළිහිටලා බණ අහන්න ඕනේ. ඒකට කියනවා බහුසුත භාවයේ සඳහා අසුවිරු ඥාන වැඩිම සඳහා සූතමය ඥානෙ වැඩිම සඳහා පොතේ දැනුම වැඩිම සඳහා කරන මේ කෘත්‍යයට සුත අනුග්‍රහිතය කියලා. ඉතින් අපේ ශාසනය අවුරුදු මේ 2600ක් පුරාවටම පණවිඩය අතින් අත ආවේ සුත අනුග්‍රහිතය හරහා. ඒ නිසා අහුම්කන් දෙන ආහන පක්ෂේ ඉන්න අපට කියන්නේ ශ්‍රාවකයෝ කියලා. ඉතින් බුදුරජා අපි ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඉතින් මේ ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය අලුත් කරගන්නේ ඒ දේශිත ධර්මය නැවත නැවත ඇසීමෙන්. ඒකට කියනවා සුතානුග්‍රහිතය කියලා. ඉතින් ඒක තේරවාද සාසනයේ වටිනා දෙයක් තමයි බණ කියන එක සහ බණ ඇහිීම. පින්කම් වශයෙන්ම සඳහන් වෙනවා. ඉතින් අපේ මේ වටිනා කාලේ පරියංක සක්මන් අපි පසෙක තබලා මේ විදිහට බණ හන්ඩත් වෙලාවක් වෙන් කරගන්න. ඒ වාගෙම තමයි සාකච්ඡානුග්‍රහිතය අර බණේදී එක දිශාවකට කතා කරන්න එක්කෙනෙක් කතා කරනවා අනිත් එක නානවා විතරයි. ධර්ම සාකච්ඡාවේදී එහාට මෙහාට දෙබසක් යනවා. ඉතින් මේ සාකච්ඡානුග්‍රහිතයක් තියෙන්නේ සරුවඥ සාසනයක විතරයි. අනික් පැතිවල ඉතින් දෙවියන් වහන්සේ දේශනා කරාට පස්සේ සුද්ධ ලියවිල්ල අපිට දෙවියන් වහන්සේට ටෙලිග්‍රෑම් ගහන්නත් බෑ SMS අරින්නත් බෑ ටෙලිෆෝන් කරන්නත් බෑ මොන විදිහකට දෙවියන්ට කතා කරන්න බෑ. ඒක නිසා ඒක එක පැත්තකට යනවා. කිසිම තැනක අනික ආගමක ඒ දෙයයන්ාසේ කියපෝ දෙයක් පිරිසුදු කරලා අහගන්න විදියක් නැහැ. ඒක ඔක්කොම බුද්ධියට සින්න කරගෙන තියෙන්නේ ඒ දේව ලියවිල්ල අයිතිකාරෝ. සරුවච්චන්හන්සේගේ ඉගැන්වීම නිතරම ආරාධනා කරනවා සරුවච්චන් වහන්සේ ගැන හෝ විශ්වාස කරන්න එපා වැටහෙන්නේ නැත්තම්. කරුණු හොයලා බලලා විශ්වාස කරන්න කියලා ඉස්සල්ලාම මානවයාට මේ දෙබස sannivedanaya සාකච්ඡාව ආරම්භ කරලා දුන්නේ මේ ශාස්ත්‍රීය වංශික අපේ ගෞතම සරුවචන් වහන්සේ සහ මහාවීර කියලා හිටපු ඒ කාලේ නිගණ්ඨනාත පුත් දෙන්න විතරයි. ඊට ඉස්සර තිබුණ බමුණු ආගම ඒකේ කියන දෙයක් අහගෙන කීකරු වෙන එක විතරයි තිබුණේ. ඒ නිසා ඒකෙදි ප්‍රශ්න කරන්න ඉඩක් නැහැ. ඒක අධිකාරියක් ආනපනතක් බුදුරජාන් වහන්සේගේ පනතක් තියෙනවා අණක් නැහැ. අනක් නැති බණක් තියෙන්නේ. ඒ නිසා සාකච්ඡාවට පුදුම ඉඩක් තියෙනවා. ඒ නිසා යම් තැනක කුල ભેදයෙන් හීනේ පාවටපත් වෙච්චි, ආර්ථිකයෙන් හීන බාටපත් වෙච්චි, දේශපාලන වශයෙන් හීන බාටපත් වෙච්ච එකනට ඉස්සරවත් ඉස්සලවතාවටම මිනිසෙක් වශයෙන් තමගේ මතය හෙලිකරනද කාරණාවක් විස්තර කළ සාධාරණ ඉෂ්ට කරගන්න පුළුවන් උනේ මේ සර්වචනාංශිකේ මේ සාකච්ඡානුග්‍රහිත නිසා. අද වුණත් ප්‍රබුද්ධ සමාජයේ ඕනම දෙයක් යුද්ධයකට යන්නේ නැතුව මේසක්ත පැත්තේ ඉඳගෙන සාකච්ඡා කිරීමෙන් ඉවර කරන්න පුළුවන්. ඒක නිසා හැමදාම ওই ජනමාධ්‍ය බලුවොත් ගැඹුරෙන් බලන එලිපිට පේන්නේ නැහැ. ඒ එන්න තියෙන යුද්ධ ගල්ලතුව දෙගොල්ල එකතු වෙලා සාකච්ඡා කරලා පාර්ශව වශයෙන් එකතු වෙලා සාකච්ඡා කරලා ශිෂ්ට ක්‍රමයට නැත කරගන්න. ඉස්සරෝගේ කැත්ත පොල්ල අරගෙන ගහ බැර ගන්න යන්නේ නැත්තේ මේ සාකච්ඡා අනුගහිතේ නිසා. ඉතින් අපි ඇතුළත සටනත් ওই වගේම යුද්ධයක් තියෙන්නේ. අන්න ඒකෙදී ඇති වෙන මේ සියලු ප්‍රශ්න නැත්නම් කියන්නේ මානසික අසහන කියලා. ඒ සියලු මානසික අසහන වලට උත්තරේ තියෙන සාකච්ඡා. අපිට විශ්වසනීය සාකච්ඡා කරන්න කෙනෙක් ඉන්නවනම් කවදාකවත් මානසික අසහන නැහැ. අපිට කියා ගන්න කෙනෙක් නැත්නම් විශ්වාස කරන්න කෙනෙක් බැරි නැත්නම් ඉතින් ඒක අපායක්. ඒක සාකච්ඡාවක් ඇත්තේ නැහැ. ඒ නිසා සාකච්ඡා අනුගහිතේ මේ භාවනා වැඩපිළිවෙලක පිළිවෙලකදී විශේෂයෙන් ඇති කරලා දෙන්න ඕනේ මහා ශීෂයාඩෝ ස්වාමීන් වහන්සේ සායේ પરම්පරාව කියනවා දිනපතා කරන තරමට හොඳයි කියලා. ඉතින් අපි Nissan වනේ කෙරුවේ ඉස්සර එක දවසක කමඨහන් සුද්ධ කරනවා අනිත් දවසේ ධර්ම සාකච්ඡා කරනවා. දැන් අපි මේ දෙකම එකතු කරලා තියෙනවා. ධර්ම සාකච්ඡාව කමඨහන් සුද්ධ කිරීම ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ඉතින් දිනපතාම ඒකට කාලය ගන්නවා. කාලය ගත්තාම කෙනෙකුට Tamanට ඇහිච්ච උපදේශ වල තියෙන ගැටලු ස්ථාන නොතේරෙන තැන් ඉදිරියට යනකොට මතුවෙන ප්‍රශ්න. එතන ගියාම අපේ මූලධර්මත් ඔතින්දි හරස් වෙනවනේ. අපේ විශ්වාස ඔක්කොම මෙතනදී අපි සාකච්ඡා මාර්ගයේ විසඳ ගන්න. ඊට පස්සේ තමයි සමත භාවනා විදර්ශනා භාවනා වශයෙන් වඩන්නේ. එව නැතුව මේ සීලේ තිබුණට සුතේ තිබුණට සාකච්ඡා කරාට සමත වශයෙන් භාවනා කරන්නේ නැත්තම් ඒව නිකන් පුස්කකා තියෙනවා. කිසිම වැඩක් නැහැ දැනුමේ. සමත වශයෙන් භාවනා කරනකොට සීලය ඇත්තද නැත්තද කියලා භාවනාවෙම හැම පරියන්කෙම පෙන්වලා දෙනවා. හැම පරියන්කෙකදීම පෙන්වලා දෙනවා මගේ සීලය මට විපිලිසර බවක් ඇති කරනවද? එහෙම නැත්නම් හිතේ ඒකාග්‍ර භාවයක් ඇති කරනවාද කියලා. විපිලිසරකමක් එනවනම් භාවනාවේදී පැවිද්දන්ට විශේෂ කාරණාවක් තියෙනවා. තමන්ගේ සීලේ අඩුපාඩුවක්ද කියලා බලන්න. ඉතින් ඒක භාවනා කරන්නේ නැති කෙනාට සමතෙකට හිත යොදන්න නැති කෙනාට දැක ගන්න විදියක් නැහැ. භාවනා කරන කෙනාට දැකගත්තත් මගේ අත්දැකීම හැටියට ඒකෙන් හිත නරක වෙන එක විතරයි වෙන්නේ. කාටවත් හිතෙන්නේ නැහැ භාවනා කරනකොට මේ අරමුණට හිත යන්නේ මේ සීලය හොඳ නිසා කියන එක කාටවත් තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ නෑ නෑ මේක වෙන විශේෂ කාරණාවක් කියලා. යම්ම වෙලාවක අරමුණත් එක්ක හිත ආපాతගත වෙනවා නම් මූණට මූණ දාලා හිටියානම් සමාධිගත වෙනවනම් ඒකෙන් පැහැදිලි සාක්කයක් තියෙනවා ඒ වැඩේට ඇති වෙන්න සීලය දැන් හරි. ඉතින් ඒක විශාල සහතිකයක් භාවනා කරන යෝගාවචරයට මේ සමතයේ යම්ම වූ ආනිසංශයක් ලැබෙනවා නම් ඒක ලොකු නැති වුණාට ඒක සීලේ අංග සම්පූර්ණ බවට ඒ යන මට්ටමට අවශ්‍ය සීලේ අංග සම්පූර්ණ බවට ලකුණක් කිසිම කෙනෙක් ඒක සතුටු වෙන්නේ නැහැ. උගව දෙනෙක් හිතන්නේ මේ මගේ දක්ෂකමට මගේ මෙනෙහි කිරීමේ දක්ෂකමට මගේ දැනුමේ දක්ෂකමට භාවනාව හරියයි කියලා. ඒක සීලෙන් අඩු ගන්න පහෙන් එකක තල්ලුවක් තියෙනවා. යම් වෙලාවකට හරියන්නේ නැත්නම් සීලෙ මොකද්ද? අඩුපාඩුකුත් තියෙනවා. ඒ වගේම තමයි විපස්සනාවට යනකොට සමතයට වගේ නෙවෙයි විපස්සනාවට යනකොට Tamanට හරියටම තේරෙනවා මේ අනවශ්‍ය සිල් රකින්නයි කියලා වද දී ගන්න ගතිය සීලබ්බත පරාමාස අමුම අමු මෝඩකමක් කියලා. මෙච්චරයි ඕනේ කරන්නේ ඒ ටික තියෙද්දි මේ අහල පහල දේවල් අල්ලගෙන අල්ලපු කට්ටිය අල්ලපු ඇඳේ ඉන්න එකනාගේ සීලය හොයන්න ගිහිල්ලා අල්ලපු ගෙදර එක්කනාගේ සීලය හොයන්න ගිහිල්ලා ගමේ පන්සලේ ආමුදුරන්ගේ සීලය හොයන්න ගිහිල්ලා අපරාධේ පව් කරගන්න. Tamange භාවනාවට ඕන කරන්නේ මෙච්චරයි. ඒ ටික ඔච්චර අමාරු නෑ. ඒ කියන සීලය එච්චර අමාරු නෑ. මේ සීලබ්බත පරාමාසයක් කරගත්තාම අපිට කවුරු පව් කරුවත් අපේ account එකට වැටෙනවා. අයි ඒකට අපි හිත නරක කරගන්නවනේ. විපස්සනා කරන කෙනා කාගවත් පව් සමාදම් වෙන්නේ නෑ. ඒකට කියනවා අකුසල සමාපත්තිය කියලා. අනු පව් කරනකොට ඒව ගැන හිත නරක කරගත්තාම ඒකට කියනවා අකුසල සමාපත්තිය කියලා. ඒ මාසේ පව් කරනකොට මෙයා ඒ සමාදම් වෙනවා. සමාදම් වෙනවා කියලා කියන්නේ ඒකට හිත නරක කරගන්නවා. විපස්සනා කරනකොට තේරෙනවා අඩු ගානේ මම පව කරත් හිතලා නෙවෙයි නම් කරේ මම ඒකට අනුකම්පා කරලා මත්තට නොකිරීමට ආයති සංවරේ පිහිටනවා මිස කරවු ගැන පව් වෙන පශ්චාත්තාප වෙන එක අසත්පුරුෂකම අසත් ධර්මයක් මාරපාක්ෂික දෙයක් කෙලෙසයක් කලියුත් මේකයි කලියුත් කරන්නේ ඊට පස්සේ නොකරන්න මේක හිතලාද කෙරුවේ නැද්ද කියලා බලලා හිතලා කරා නම් මේක නොකරන්න උත්සාහ කරනවා මිස පිච්චියක් ගැන පශ්චාත්තාප වෙලා කන පින්දම් ගන්න එක නෙවෙයි. අන්නේ විදිහට මේ විපස්සනා කරන එකනට හම්බ වෙනවා නිවන නෙවෙයි. නිවනෙන් මෙපිට බුදුමාකාර නිවනක්. ආනේ ඒ පහම සීලානුගහිතේ සුතානුගහිතේ සාකච්ඡානුගහිතේ සමත අනුගහිතේ විපස්සනා අනුගහිතේ පහෙම්ම අනුග්‍රහ වෙන්න ඕනේ සැලකිල්ල ලබන්න ඕනේ සප්පාය වෙන්න ඕනේ හිතක් දිනුනේ. ඉතින් ඒක අපි මේ මේ වගේ දවස්වල ඕකටමයි කාලය ගත කරන්නේ. කවුරු හරි සම්බලා දෙන බතක් කාලා කොහේ හරි එල්ල දෙන පැදුරක බුදියාගෙන අපි බලනවා පුළුවන් තරම් සීලේ කඩා ගන්න නැතුව ඉන්න. පුළුවන් තරම් අපි අලුතෙන් බණ අහලා හිත අලුත් කරගන්න සාකච්ඡා කරලා තියෙන ප්‍රශ්න පුළු පුළුවන් ප්‍රමාණයට විසඳ ගන්න ඒ කරලා සමත වශයෙන් විපස්සනා වශයෙන් මේ මගේ සීල සුත සකච්ඡා අනුගහිත හරිදෝ වැරදිදෝ මට අරමුණට එල්ල වෙන්න පුළුවන් දෝ මේ අනවශ්‍ය බරක් අරගෙන මේ කමටහන මොකද්ද කියලා දන්නේ නැතුව අනවශ්‍ය බයක් සහ ගම්භීරත්වයක් අරගෙන පෙළෙනවා දෝ කියලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ අනුව අපි මේ පැය ගන්න බලාපොරොත්තු වෙන්නේ සුත අනුගහිතේ සඳහා. ඉතින් අපි ඒ සඳහා බොහෝ විට කරන්නේ නිසන්වනේ සම්ප්‍රදාය සරුවචනාසේ විසින් දේශනා කරන්න දීච්ච සූත්‍රයක් ඉස්සරහින් තියාගෙන ඒ සූත්‍රයේ සඳහන් වෙන කරුණු දවසින් දවසට දේශනා මාලාවක් විදිහට ඉදිරිපත් කරගන්න එකයි. ඒ නිසා අපිට දීර්ඝ භාවනා වැඩමුළුවට යනකොට භාවනා හුරු නැති එක්කනා ටික දවසක් යනකොට කම්මැලි වෙලා එපා වෙලා ගෙදර යන්න එක්කන කල්පනා කරනවා. භාවනා දක්ෂයා ධර්මයේ දිගේ එක සූත්‍රයක් දිගේ ගැඹුරින් ගැඹුරින් ගැඹුරින් ගැඹුරට ටික ටික ටික ටික යනවා. ඉතින් ඒක නිසා මේ දේශනා මාලාව අපි අතනෑර හැම වැඩමුළුවකම කරලා තියෙනවා. ඉතින් මේ වැඩමුළුව සඳහාත් දේශනා මාලාවට ප්‍රධාන මාතෘකාව වශයෙන් නැත්නම් අදාළ සූත්‍රය වශයෙන් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ අනුමාන සූත්‍රය. ඒක මජ්ක්‍ධිම නිකායේ සඳහන් සූත්‍රයක්. ඒක සූත්‍ර පිටකයේ සඳහන් වෙච්ච ශාස්ත්‍රූ භාෂණයක් නෙවෙයි නැත්නම් සරුවචනාංශයේ දේශනා කරපු එකක් නෙවෙයි මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ විසින් දේශිත සූත්‍රයක් ඒකට කියන්නේ ශ්‍රාවක භාසිත කියලා. ශ්‍රාවකයන් වහන්සේ නම දේශනා කරන ලද්දා. නමුත් ඒක වළනකොට තේරෙනවා සරුවචන් වහන්සේගේ විය යුතු යුතුයකමක් මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ අනිකුත් ඒ සබ්‍රක්‍මචාරින් වහන්සලා වෙනුවෙන් ඉෂ්ට කරලා තියෙනවා මේ සූත්‍රය. මේ සූත්‍රය මේ අනුමාන සූත්‍රය කොච්චර මේ එලියක් පැවිදි ජීවිතයකට සිල්වන්ත ජීවිතයට දෙනවද කියනවා නම් ඔය භික්ෂුන් වහන්සේලා විසින් සුමාන දෙකකට සැරයක් පවත්තන ප්‍රාතිමෝක්ෂය ශික්ෂාපද දේශීය ගා විෂයතක් තියෙනවා ඒව නැවත සීපත් කරගෙන ඔක්කොම එක තැනක වාඩි වෙලා ප්‍රාතිමෝක්ෂ දේශනාව කරනවා. ඒ ප්‍රාතිමෝක්ෂ දේශනාව කරන්නේ සීලය අලුත් කරගන්නයි මතක් කරගන්නයි. ඉස්සර කාලේ මේ අනුමාන සූත්‍රය අරගෙන තියෙන ප්‍රාතිමෝක්ෂයේ වශයෙන්. ඒ තරම්ම අනුමාන සූත්‍රයට හිත යොදනකොට තමන්ගේ සීලය අලුත් වෙනවා. තමන්ට තේරෙන්න පටන් ගන්නවා කොතනද අඩුපාඩුව තියෙන්නේ කියලා එක්ක සුතමේ ඥානෙ. ඇහෙනකොට තේරෙනවා. දෙක චින්තාමය ඥාණයෙන් හිතා ගන්න පුළුවන් මම මේ වෙන වෙන කෙනෙක් එක්ක ඇසුරු කරනකොට මගේ තියෙන දුර්ලභකම අරමුණ ඇසුරු කරනකොට ඇතුළතේ තියෙන දුර්ලභකම යම ප්‍රකාශ කරන්න යනකොට එන වෙන කෙනෙකුට කියාපෑමේ දුර්ලභකම මේ සේරම මොකක් හරි හේතුවක් නිසා ඇති වෙන එකක් කාටවත් දෙයයන්ාතිගේ තාපයක් නිසා හෝ අල්ලපු ගෙදර මනස හුණියම් කරලා හෝ තමන්ගේ තියෙන මේ චේතනා නිසා වෙනව නෙවෙයි හැම එකටම හේතුවක් තියෙනවා අනේ හේතුව විශේෂ අවධානයකින් බලනින්න ගියොත් මේ සූත්‍රය තමයි කණ්ණාඩියක් වශයෙන් Tamanට පේන්නේ. ඒකෙන් බලනකොට පේනවා මෙන්න මෙතන තමයි කොස්ස තියෙන්නේ කියලා. හැබැයි ඒකට හොඳට අහුම්කම් දෙන්න ඕන. දෙක තමයිගේ දැනට තියෙන අත්දැකීම් සහ ඥානත් එක්ක මේක හොඳට චින්තාමේ වශයෙන් ණය විපස්සනා වශයෙන් ආකාර පරිවිතක්ක වශයෙන් තර්ක වශයෙන් ගලපන්න ඕන. ඊට පස්සේ අත්දැකීමට කිට් වෙනකොට භාවනාවට යනකොට මේක දැලි පිහියක් වගේ. එහෙම නැත්නම් දෙකට කඩපු කහ කෑල්ලක් වගේ පුදුමාකාර ලස්සනට පෙන්ලා තිනවා. මෙතෙක්කල් මයි ළඟ තිබුණ මේ අඩුපාඩුව නොදැන හිටියා. දැන් මේක දැනගත්තට පස්සේ මේක හරියට ඇහැට වැටිච්ච කුණක් ඇහින් අයින් කරා වගේ එහෙම නැත්නම් උගුර හිර වෙච්ච කාසියක් ඇඟිල්ල දාලා ඇදලා එළියට දැම්මා වගේ නැත්නම් උගුර හිර වෙච්ච මාළු කට්ටක් උපක්‍රමයකින් එළියට ගත්තා වගේ එතන ඉඳලම පහසුව තේරෙනවා. ඒ මේ නිසා මේකට ප්‍රාතිමෝක්ෂය කියන නම නැත්නම් ප්‍රාතිමෝක්ෂය වගේ සැලකිල්ලක් අතීතයේ යතිවරුන් අතර තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා සමහර විටක ඒ වගේ අනුමාන සූත්‍ර අහනකොට පවට බර පවට කැමැති නැති දුස්සීලයට වසන්න බැරුව යනවා. එයාට සබයික ඉන්න බෑ. තමට නිින්දයක් නැතුව යනවා. විචිප්ත භාවයටපත් වෙනවා. ඒක හරියට මේ ඌරෙකුට කහ කන්න දුන්නා වගේ. ඌර කවදාකවත් කහ කන්නේ මොකද කහ කියන්නේ පිරිසුදු කරන ධර්මයක් ඌර කියන්නේ අසුචියක්. ඒ නිසා ඌරට කහ තැලුවා වගේ තමයි මේ වගේ ධර්ම කතා කරනකොට Taman ළඟ දැනටමත් දැන දැන දැක දැක දුස්සීල කරන අයට. ඉතින් ඒක නිසා ඒ ආදාශයක වැඩේ නැත්නම් පිළිමිබුවක් ඇති කරන වැඩේ ප්‍රතිවීක්ෂාවක් ඇති කරන වැඩේ. Taman ගැන නැවත සලකා බලන්නට උදව් කරන මේ වැඩේ අත්‍යවශ්‍යයි පූර්ණ කාලීන භාවනා කරන එක. Taman ගැන සුවං විවේචනයක් තියෙනවා නිතරම මම මගේ සීලය අදි සීලයක් පාඩපත් කරන්න නිතරම කටයුතු කරනවාද මම ළඟ තියෙන චිත්ත භාවනා අදි චිත්ත භාවනාවක් පාඩපත් කරන්න මම නිතරම කටයුතු කරනවාද මගේ ප්‍රඥා භාවනා අදි ප්‍රඥා භාවනාවක් පාඩ කටයුතු කරනවාද කියලා ඒ ඉදිරිය නොබලනවනම් කනපතට ණයයි. ඒක තමයි අපෙන් ඒ දාන දෙන දායකව බලාපොරොත්තු ඒක තමයි අපෙන් අපේ ආචාර්යවරු බලාපොරොත්තු ඒක තමයි අපිටත් ඕන කරලා තියෙන්නේ. ඒ නිසා නිතරම කො ප්‍රාතිමෝක්ෂේ එහෙම නැත්නම් ගුරුවරයාගේ උපදේශයක් එහෙම නැත්නම් මේ වගේ අනුමාන කරලා ලැබෙන අනුමිනි ඥාන කියන එකට ඒ අනුමිනි ඥාන යෝගාවචරය ඇතුළ නැත්තම් යෝගාවචරය කකා කකා යන මීහරකෙක් වගේ යනවා මොනවා කනවද කොයි දියාවට යනවද කියලා දන්නේ මේක එහෙම නෙවෙයි මේක හොඳට හරියට ඉර ගහලා පෙන්නනවා මෙන්න මේ මේ පැති වලට ගියොත් වසවිස මේ පැත්තට ගියොත් මිහිරි ආහාර කියලා මේ අනුමාන සූත්‍රය පෙන්නලා දෙනවා ඉතින් ඒක නිසා එවැනි ධර්මයක් මතු කර දීමට මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ පසුබිම සලකා ගන්නේ පසුබිම සලසා ගන්නේ අපේ සමාජික ජීවිතයේ එක ලකුණක් එක මිනුම් දණ්ඩක් ඉස්රායින් තියාගන්න. ඒකට කියනවා දෝවචස්ස කරන ධර්මය සහ සෝවචස්ස කරන ධර්මය. දෝවචස්ස කරනවා කියලා කියන්නේ දුර්වච අනුන්ට අප්‍රියමනාප වෙන ධර්මයක් මේක දුර්වචස් භාවය කියලා කියනවා. සෝචස් භාවයට කියන්නේ සුවචකම මු르දු අනතිමානී ගුණය. මේ දුර්වචකම නැත්නම් දුර්වච ස්වરૂපය විවහාර වචන වලට ගිහිලා වර්චස් කියන වචනේ හදාගෙන ඉන්නවා අපි. මොකක් හරි කර ගන්න දිනුවක් කරනවා කවුරු හරි මැදට පැනලා ඒ මිනිස්සු අතර ගැටුමක් ඇති වෙන විදිහට කටයුතු කරනවා. තාන නියමනසයල මේක වර්චස් කරලා ගියා. අවුල් කරලා ගියා කියන එකයි. ඒක ඇවිල්ලා තියෙන්නේ දුර්වචස් වචනේ. ඔත් වචනාර්ථයේ තියෙන ප්‍රගල්භ හිතුවක්කාර කීවානාහන අප්‍රියමනාපකම් ඇති කරලා තියෙන ගුරු උපදේශය කරුකොට නොසලකන පැදකුණු කොට නොගන්න ගතිය. ඒ නිසා මේ කවුද කවුරු ගත්තත් මේ දුර්වචකම් පිළිබඳ ඉගෙන ගන්න කැමති නැහැ. මොකද ඉගෙන ගන්නකොට රිදෙනවා. ඉගෙන ගන්නකොට හරියට මේ ඇනිච්ච කට්ටක් එළියට ගන්න තව කට්ටකින් හාරනවා වගේ රිදෙන්න පටන් ගන්නවා. නමුත් අපිට බුද්ධෝත්පාද කාලෙක ඉපදිලා ලැබෙන්න ඕන සියලු බුද්ධ අනුග්‍රහය ඒ ධර්ම ශාසන අනුග්‍රහය ලැබෙන්නේ නැත්තේ අපේ තියෙන මේ දුර්වචස් ගති නිසා. ඒ වගේම ධර්මයෙන් ලැබෙන දේවල්, දෙමව්පියන්ගෙන් ලැබෙන දේවල්, ගුරුවරුන්ගෙන් ලැබෙන දේවල්, කල්යාණ මිත්‍රයන්ගෙන් ලැබෙන දේවල්, ආචාර්යන් වහන්සේගෙන්, උපාධ්‍යයන් වහන්සේගෙන් ලැබෙන ඒ අනුශාසනා අර්ථ ධර්ම නොලැබෙන්නේ දුර්වචකම නිසා. ඕල මොල ගති කියලා මේකට කියනවා. ඒකත් එච්චරම භාවිත වෙන වචනයක් නෙවෙයි. ප්‍රගල්භ කියන එක තමයි ශාස්ත්‍රීය වචනේ ප්‍රගල්ප කියලා කියන්නේ ඒ පවතින චාරිත්‍රේ මොනක් අසලකන්නේ ඔහේ කඩාගෙන යන. කිව්වට අහන්නෙත් නැහැ. ඒකට කියනවා දුර්වච ගතිය. එහෙම නැත්නම් ප්‍රගල්භ ගතිය කියලා. ඒකට අනිත් පැත්ත තමයි ඇත්තටම මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට මතු කළ දෙන්න ඕනේ සුවච ගතිය. සෝවචස්ස කරන ධර්මය. ඒකට කිට්ටුවෙන් යන එක තමයි මෘදු අනතිමානී ගතිය. කෙනෙකුට ළඟට ගියාම උපදෙස් දෙන්න හිතෙනවා. අවවාදයක් කරන්න හිතෙනවා. ඒ තරම්ම අවවාද පිළිගන්නාසුලුයි. අක්කම නැහැ. කම. ඒ වගේම පදක් කිනක් ගා ඉදෙන කෙනාට බොහොම ස්තුති කරනවා. අනේ නිදී නංව පවත්තාරං යම්පස්සේ වජ්‍ය දසාවි නාතිර තමන්ට නිධානයක් පෙන්නපු කෙනෙක් වගේ තමන්ගේ අඩුපාඩු පෙන්ලා දීපු එකනට එවැනි පඬිතයන් ඇසුරු කරන්න කැමැති වෙනවා සුවච කෙනා ඉතින් ඒක නිසා අපි දුර්වච බව සහ සුවච බව කියන මේ දෙකේ වඩා ගොරෝසු එක තමයි දුර්වචකම. අශිෂ්ටකම. සංස්කෘතික ගති නැතිවීම, මහාත්ම ගති නැතිවීම, මුරුදු ගති නැහැ. ඒක දන්නේ නැත්තම් කවදාක සුවච වෙන්න බෑ. මුරුදු පැත්තට යන්න බෑ. ඒ නිසා වඩාත්ම ප්‍රකට ප්‍රසිද්ධ දුර්වචකම පිළිබඳව මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ මෙතෙන් සඳහන් කරලා ඒක ඒත්තු ගැනීම හරහා ඒක ඊට පස්සේ නොකිරීමට ගන්න අදිෂ්ඨානය හරහා චිත්ත මාත්‍රය හරහා ඒ කෙනාට සුවච ගතියක් මෘදු අනතිමානී ගතියක් ඇති කරගන්නට පෙතක් සකස් කරලා දෙනවා. ජනේලයක් කරලා දෙනවා. දොර විවරයක් අරන් කරලා දෙනවා. ඒන්නේ ඒ ක්‍රමය තමයි මේ සූත්‍රේ පුරාවට යන්නේ. ඒතර මේ දුර්වච කරන නැත්නම් ඒ ධර්ම නැතිකම නිසා ඇති වෙන සුවච කරන ධර්ම 16ක් මේ සූත්‍රේ සාකච්ඡා වෙනවා. Taman ළඟ තියෙන මෙන්න මේ මේ ගති තියෙනවා නම් එයා අනුන්ට අප්‍රියමනාප ප්‍රගල්බ ඔලොමොල කෙනෙක් වෙනවා. උපදේශ ඒ මොග්ගලණ ස්වාමීන් සඳහන් කරනවා අනේ මට අර්ථින් ධර්මෙන් අනුශාසනා කරන්න කියලා පත්කඩේලා තුන් සැරයක් වැන්දත් ගුරුරේ කල්යාණ මිත්‍රයෙක් ළඟට ගිහිල්ලා තම ළඟ දුර්වච ගති තියෙනවා නම් එහෙම පැවරුමක් කරත් උපදෙස් දෙන්න හිතෙන්නේ නැහැ ගුරුවරයාට මේ කියන ධර්ම තියෙනවනේ. නමුත් මේ සමහර කට්ටිය නැත්නම් සමහර සංස්කෘතගත වෙච්ච ඇත්තෝ සමහර හැදියාවක් තියෙන ඇත්තෝ ඒවයි දුර්වච ගති කියලා දන්නේ නැහැ. දන්නවනම් හැදෙන්න ඉඩ තියෙනවා. දැන් බුරුමෙට ගියාට පස්සේ බැරි වෙලා හරි මෙහෙම කකුල් දෙක දික් කරගෙන හිටියානම් ඒක කරන අන්තිම අමනම වැඩක් හාමුදුරු කෙනෙකුට දිහාවට හෝ බණක් අහනකට හෝ පිළිමයක් දිහාවට මෙහෙම කකුල් දෙක දික් කරා නම් මුකුත් නැහැ මේ මිනිසුන්ට ඒ જાචේනව කරන නිග්‍රහයක් වාගේ. ඉතින් අපේ අවපාද කම්මල තුවක්කු දෙක දික් කරන ඔය බණ අහගෙන ඉන්නවා. ඒකට දන්නේ මේ දුර්වච දෙයක් කියලා මේකට. නමුත් එහෙ ගියොත් අඬ ගහනගේ නඩේ ගුරටත් බයිනවා. මේ මිනිස්සු අමනියෝද මේ. මේ ත්‍රිවිධ රත්යේ ඉස්සරහා මේ තුවක්කු දික් කරගෙන ඉන්නේ. ඕක දැනගෙන කොහොද අනකාරික ධර්මපාලතුමා හොඳටම බැනලා තිබුණා. බණ කියනකොට හැබැයි අපේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මොකද අපේ සංස්කෘතිය එහෙම කන්නේ නැහැනේ කොහොම හරි බණ අහන්නයි ඕන කරලා තියෙන්නේ කකුල් දෙක දික් කරන ඕකට බබත් නලවගෙන. ඉතින් බණ අහන්න. එතකොට ඒක අර එක සංස්කෘතියකට මහා නිග්‍රහයක්. එතකොට බණ කියන එක තහනම්. බණට කරන නිග්‍රහය නිසා ඒකට එයාට බණ කිව්වොත් එයා විතරනම් ඉන්නේ. බණ කිව්වොත් බණ කියන හමුරන්ට ආපත්‍ය සිද්ධ වෙනවා. නමුත් ඒක දන්නේ නැහැ. එහෙම නැත්නම් අපි ස්වාමි වැඩි ස්වාමීන් සනමකට නම කියලා කතා කරනවා. ඉතින් ඒකට ඉතින් ගියෝ දන්නෙත් නැහැ අනික් කට්ටිය දන්නෙත් නැහැ මේකේ ඒ හාමුදුරන්ට කෙන හිල්ලක් වෙනවා කිය. දන්න කෙනා නම කියන්නේ ඔය හාමුදුරන්ගේ දැන් මහසි සයඩෝ ස්වාමීන් වහන්සේගේ නම සෝබන. ඒක කවදාකවත් ඒ නමින් කතා කරන්නේ නැහැ. ඒ නිසා හිටු පන්සලේ නමින් තමයි කතා කරන්නේ. ඒ මහාසි කියන පන්සලේ හිටපු හාමුදුරුවෝ නැත්නම් ඒ ශුවේබු ගමේ හිටපු හාමුදුරුවෝ කියන මිසක්කා ඒ නම කියලා කතා කරන එක දුර්වච දෙයක් බව දන්නේ නැත්නම් අපි මහා ලොකෝට මයික් එකක් කරන ආසවල් ස්වාමීන් වහන්සේට මම මේ කතා කරන්නේ එන්න ස්වාමීන් වහන්සේ කියලා කෙලින්ම නමෙන් කතා කරනකොට දන්නෝ දන්නෝ එතකොට ඒ දෙන්න අතර තියෙන මේ sannivedanaye කඩලා යනවා අර නම කියපු හාමුදුරෝ ඒව ගැන සලකන කෙනෙක් නම් මෙයත් එක්ක ආයේ කිසිම අනුදිනකොට කැමති වෙන්නේ නැහැ. මොකද මාෂා හරියට පොඩි දරුවෙකුට වගේ අත දරුවෙකුට වගේ නම කියලා කතා කරනවා. ඉතින් මෙවුවා දන්නේ නැතිකම නිසා අපි මේ වෙනකොට කොච්චර කල්යාණ මිත්‍රෝ නැති කරගෙනද දන්නේ කොච්චර සද්ධර්මයේ අප පැමිණෙන එක අපි අකුල් හෙල්ලක් දන්නේ. හැබැයි ඒක අපි දන්නේ නැතිකමට අහිංසකකමට කරනවා වෙන්නේ නැති. නමුත් අහිංසක වුණත් එම ප්‍රගල්බ එම දෝචස කෙනෙකුට ධර්මයේ දෙන එක ධර්මයට කරන නිග්‍රහයක්. ඒ නිසා ඔය සීකියා පද කටපාඩම් කරන අපේ පොඩි ආමතුරුන්ට සිද්ධ වෙනවා මෙන්න මේ මේ தত্ত্ব තියෙනවනේ ඒ කෙනෙකුට බණ කියන්න එපයි කියලා බුදුරජාණන්සේ ලයිස්තුවක්ම කියලා තියෙනවා. මොකද ඒකෙන් පේන තැන යා මාන්නේ බිම තියන්න ලෑස්ති නැහැ. ධර්මයට ගෞරව කරන්න ලෑස්ති නැහැ. මුරුදු අනතිමානී වෙන්න ලෑස්ති නැත්නම් එයා ළඟ නෙවෙයි පවසිද්ධ වෙන්නේ ඒක දැනගෙන බන කියන එකනට. ධර්ම ගෞරවේ නැති නිසා. ඉතින් එතකොට උපක්‍රම කරන්න වෙනවා. ඒකයි කියන්නේ මේ පන්සලට යන තොප්පි දාගෙන යන්න එපා, සබත්තු දාගෙන යන්න එපා. මොකද තොප්පි දාන කෙනාට බන කියන්න හොඳ නැහැ. කුඩයක් විසගෙන ඉන්න කෙනාට බන කියන්න හොඳ නැහැ. සබත්තු දාගෙන ඉන්න කෙනාට බන කියන්න හොඳ නැහැ. බන කියනකොට හිටගෙන හිටියොත් කියන්න එපා. ඉතින් ඒක දන්න කෙනා නම් තේරුම් ගන්න මේ බණ ටික ඇහෙන්න මම මේ විදිහට ඉන්න ඕනේ කියලා. ඉතින් හුඟ දෙනෙක් ඒව දන්නේ දන්නේ නැති වුණාට සිදුවෙන පාපය හෝ විනය මේ රෙගුලාසි කැඩීම වළක්වන්න බෑ. ඉතින් ඒකට මහා මොක්කල්ලාන ස්වාමීන්ට යුතුයකමක් තියෙනවා තමන්ගේ ගෝල බාලු ටික රැස් කළා. මෙන්න මෙව්වා ටික දුර්වච ධර්ම. ඒ නිසා ඔයත් ඒක දැනගෙන බණ භාවනා කළා තමන්ට චිත්ත විවේකයක් චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය කැමැතිනම් කර්මා කළ මෙන්න මේ ටික ශිෂ්ටාචාරගත කරන්න. හික්මව ගන්න. සීතල කරගන්න. මෙව නැතුව කවදාකවත් ඉදිරියට යන්න බෑ. සමාජ ධර්මයක් වශයෙන් ඉදිරියට යන්නත් බෑ. ඇතුළත භාවනා කරන යනකොට එන අත්දැකීම් ටික නිසි මඟට යොදව ගන්නත් බෑ. ඉතින් ඒක නිසා අර ඊටාම සියුම් වශයෙන් තමන්ගේ චරිතය ගොඩනගන්න කැමති නැත්නම් තමන්ට අර්ථ සිද්ධිය කැමති එකනා මේ ධර්ම කියනකොට කන රුකුල් කරලා අහගන්නවා මොකද්ද මයි ළඟ තියෙන දුර්වච ගතිය මොකද්ද මයි ළඟ තියෙන දුර්වචකම හෙලි කරන ගතිය කියලා සැලකිල්ලෙන් අහගෙන ඉන්නවා තාම එතෙන්ට පැත් වෙලා නැහැ නමුත් මේ බණක් අහන වෙලාවක් නේ සූතමේ ඥානෙනේ එහෙම නැත්නම් වෙදකමට වැඩිය මෙතන හෙදකමනේ තියෙන්නේ ලෙඩේ ඇවිල්ලා නැහැ එnde ඉස්සලා නොවෙන්නනේ කටයුතු කරන්නේ ආන්න එවැනි දේවල් කරන්නේ මේ පිතෘත්වයකින් අනුකම්පාවකින් සරුවචනසේ කොයි වෙලාවෙත් කරනවා ඔය සාරිපුත්‍ර ස්වාමීන් මොග්ගල්ලාන ස්වාමීන් නන්ද ආරාවුල ආනන්ද නන්ද මහා කච්චායන මහා කොට්ටිත වගේ ස්වාමින් වහන්සේලා හරියට ඒ වගේ පිරිසට කිට්ටු කරලා කියලා දීලා තියෙනවා මොකද නැත්තම් සරුවචනසේට වෙහෙසයි ඒ වගේ මේ ශාසනය ඉදිරියට පවතින්න බෑ ඉතින් ඒක නිසා අපි මේ අනුමාන සූත්‍රයේ පසුගිය රිට්‍රීට් නැත්නම් වැඩමුළු තුනක මේ සූත්‍රයෙන් අපි සාකච්ඡා කරා ඒ දෝචස කරන ධර්ම 10ක් මේ උන්ට අපි සාකච්ඡා කළා ඉවරයි. ඉතින් ඒ නිසා ඒ වැඩමුළු වල ඒ බණත් ඇහුවොත් තේරේ දෙකම සමාන්තරයි කියලා අපි මේ කතා කරන එක එක චෛතසිකයක් ගැන නැත්නම් දෝචස කරන ධර්මයක් ගැන නමුත් මේ රාමුව එකයි. ඉල්ලීමක් කරත් පැවරුමක් කළත් ඒ කෙනාට උපදෙස් දීම වලකිනවා ඒ කෙනා තුළ දුර්වච ධර්ම තියෙනවා. ඊට පස්සේ මොග්ගල්ලාන සෝංශ සඳහන් කරන්න තියෙනවා යම් කිසි කෙනෙක් ළඟ සුවච ගතිය තියෙනවා නම් මුරුදු අනුචමානී ගුණේ තියෙනවා නම් Tamange ගෝලෙට නොඋනත් Tamanට අදාළ නැතුණත් එන්නේ කියලා ළඟට කරලා කියලා දෙන්න හිතෙනවා. එතකොට ඒක සාසන සම්පත්තියක් වෙනවා. අපිට තියෙන දැනුම අපට වෙත පැමිණෙන්න පටන් ගන්නවා. ඉතින් මේක හොඳටම තේරෙයි. භාවනා මුලදී සතිය වඩන මුල් කාලේ අපිට කෝච්චි පාරක බස් එකක් ගෙනියනවා වගේ. බස් පාරක කෝච්චියක් ගෙනියනවා වගේ හරිම වෙහෙසයි. මේක ගැම්ම අල්ලන්නේ නැහැ. ඒ අල්ලන්නේ නැත්තේ අපි ළඟ තියෙන මේ ගිහි ගති නිසා. අපි ළඟ තියෙන මේ ඔලොමොල ගති නිසා. ඉතින් නමුත් මේ අපි ඒක තියාගෙන ඒක දැනගෙන බණ අහමින් දිග දිගට කරගෙන කරගෙන යනකොට අර ගඟක් දිගේ පෙරලෙන ගල වතුරයි වැලි කැපිලා කැපිලා බෝල ගලක් වෙනවනේ. පල්ලයට යන්න යන්න බෝල ගල් වෙන්න වගේ. අපි ළඟ තියෙන මේ ඕලොමොල ගති කැපිලා මේක ලස්සනට රවුම් වෙන්න පටන් ගන්නවා. ඒ යම් මට්ටමකට එහාට ගියාට පස්සේ භාවනාවේදී Tamanට පුදුම දැනුමක් එන්න පටන් ගන්නවා. කොහෙන් එනවද දන්නේ නැහැ. මේක හරියට තේරුම් අරගෙන රුණු ගෙඩියක පොත්ත ගැලෙවුවා වගේ කියලා දුන්නොත් ඔකට වෛර කරන්න එපා. ඔක ප්‍රතිපදාව. ඔක කෙලස් කැපිච්ච තැනක්. ඔක ඉදිරියට දියුණු කරන්න, වැඩි කරන්න. තේරුම් ගත්තොත් යෝනිසෝමනසිකාරය තේරුම් ගත්තේ නැත්නම් අයෝනිසෝමනසිකාරය. එනිසා මේ බාහිර ධර්මයක් එහෙම නැත්නම් අපි කියන මේ චාරියා ධර්මයක් එහෙම නැත්නම් ආචාර ධර්මයක් වෙන මේ මසුරුකම ඇටුවම් බෑ ගත්තොත් Tamanගෙන අත්දැකීම ප්‍රකාශ කරන්නෙම තෝරලා බේරලා. එතකොට වාර්තා ලියන්නේ Tamanට ඕන දේ මිසක් අසිද්ධ වෙච්ච දේ නෙවෙයි. ඒක හරියට අනුන් Tamanගේ මහන්තියෙන් හම්බ කරන හිටි හම්බ කරන කනකොට මේ මනසට ඉවසන්න බෑ. මේ මගෙන් කඩා ගන්නත් තව කමන්නේ නමුත් මේ මසුරට අනුන්ගේ සැපේ ඉවසන්න බෑ. ඒක අන්තිමට Tamanගේ සැපයත් ඒක හරහාම ඒකේ තියෙන කර්මේ සහ කර්මපත්‍ය ඵලයේ වශයෙන් තමනුත් තියෙන වස්තුවත් පාවිච්චි කරන්නේ නැහැ. මසෝ ගැටි එහෙමයි. භාවනා කරනකොටත් එන ප්‍රතිඵල එක්ක මේ සමත විපස්සනා කියලා දාලා එහෙම නැත්නම් වෙන මොනවාරි කියලා අර දුෂ්කර දෙයට කැමති වෙනවා. නිසිසී භාවනා වෙනකොට එක්ක සැක උපදිනවා, එක්ක නින්දට වැටෙනවා, එක්ක ගුරුවරු මාරු කරනවා, එක්ක කමටහන මාරු කරනවා. ඉතින් මේක ගලවන්න බෑනේ මේක මොකද ඒ කෙනා දන්නේ නැත්තම් මේ මසුරුකමේ හේවණල්ලක් කියලා. කවදාකවත් තේරුම් ගන්නෑ මේක නිසිසේ සාකච්ඡා කරලා අයින් කරන්න ඕන එකක් කියලා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් දැනගත්තොත් මේ විදිහට මසුරු වුණොත් Tamange භාවනායේ යම් යම් දේවල් ප්‍රතික්ෂේප කරන්න යනවනම් යම් යම් දේවල් භාවනා වාර්තාවට ඇතුල් කරන්න නැති වෙන්න වසංගන ගතියක් තියෙනවනම් මට තොරතුරු නොලැබී යනවා මම කමටහන සුද්ධ වෙන්නේ නැහැ. ඉතින් ගුරුවරයා කොහොම කරන්නේ? වර්තා කරන්නේ නැහැ ඒ නිසා මම මේ මසුරුකම නැති කරලා ඒ වෙනකොට අනුන්ගේ සැප කැමති වෙන ගතිය මුදිතාව දියුණු කරන්න පටන් ගත්තට පස්සේ එයාට මෛත්‍රී භාවනාවට ආසයි හිතෙනවා පිරිසක දිහා ඉන්නකොට පිරිසත් එක්ක මිතුරුකමක් පහළ වෙනවා හදා බෙදාගෙන කණ්ඩ හිතෙනවා ඒතර භාවනාවේ ලැබෙන අත්දැකීම් වෙනද දරත පටිග හූරාගෙන පීරිගාන පිරිමදින දේවල් අද ප්‍රමෝදයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. එතකොට යා වාර්තාගත කරන්නේ ඊයේම කයේ තද ගතියක් තිබුණා, අමාරු ගතියක් තිබුණා, වෙහෙස ගතියක් තිබුණා කියලා නෙමෙයි. මට වෙනදාට වැඩිය කය පිළිබඳ සතිය පිහිටලා තියෙනවා. මට හොඳට තේරෙනවා සතිය කියලා ඒ දැනෙන කරුණු හරහා සතිය උද්දමනය වෙලා තියෙන බව පේනවා. මිස මට මේ තද වෙච්ච ගතිය, කම්පන ගතිය, චංචල ගතිය බාධා වෙන්නේ නැහැ. මොකද එයා හැමදේම බලන්නේ මේ සුබ පංගල ක්‍රමයට. ඒකත් ජයසිරි මංගලම් කියලා එනේන අත්දැකීම මුදිතාවෙන් සලකා ගන්නවා. ඉතින් මේක කොච්චර දක්ෂ යෝගා ගුරුවරයෙකුට උනත් අයින් කරන්න බෑ. යෝගාවචරය හරියටියට වාර්තාගත කරන්න නැත්තම්. ඒ නිසා යෝගාවචරයට කියලා තියන්න ඕනේ. ඔබ මේ ඉදින්දා ජීවිතය අල්ලව ගෙදර මිනිසුත් එක්ක මසුරුකම් කරන එක වෙනම දෙයක්. නමුත් ඒකේ ඒකේ ගන්ධස්තර ඒකේ ලේසය පරියන්කේදී හිටිනවා. තක්මනිදී හිටිනවා. ඔබ ලියන ලියන ලියුමක හිටිනවා. ඔබ කතා කරන වචනක හිටිනවා. ඔබ කරන හැම දෙයකම හිටින නිසා කරුණා කරලා ලැබෙන අත්දැකීම් පූර්ව නිගමනවලට ලක් කරන්න එපා. අත්දකින්න විදිහට කියන්න කියලා දෝචස්ස කරන ධර්මයක තියෙන උපදේශ නොලැබෙන්න තියෙන හේතුව පෙන්නලා මොග්ගල්ලාන ස්වාංශය සඳහන් කළා තියෙනවා කාට හරි මේක වැටහිලා චිත්ත මාත්‍රාවක් ඇති වුණොත් අනේ මම මගේ මසුරුකම නැති කරගන්න ඕනේ කියලා ඒක තමයි හැබෑ වෙනස. ඒක තමයි මේ භාවනාවෙන් අපිට හම්බ වෙන ලොකුම දෑවැද්දේ බුදුරජාණන්සේ සඳහන් කළ තියෙනක ඒක මහෝපකාරී දෙයක්. Tamanට ගොඩාක් උදව් උපකාරන දෙයක් තමයි මගේ මේ කතාවට මගේ මේ ලියමනට මම මේ එන තොරතුරු වර්ග කරනවා. වර්ග කරන්නේ මසුරුකම හරහා. සැප කැමැති නැති පැත්තෙන් ඒ නිසා ඒක කටුකොහල් පැත්තමයි දකින්නේ පැංගිටි පැත්තමයි දකින්නේ තීත්ත පැත්තමයි දකින්නේ කවදාකවත් මිහිරියාවක් දකින්නේ නැහැ එහෙම මිනිස්සු අනන්තවත් අපේ සමාජවල ජීවත් වෙනවා. නමුත් ඒකේ නාමේ පාපත පව්කාරය කියලා ගල් ගහ මරන්න නෙවෙයි මේ කතා කරන්නේ. ඒ මිනිස්සයාට මේ බණ ඇහුවට පස්සේ හිතුනොත් මම චිත්ත මාත්‍රාවක් ඇති කරගන්න චිත්තං උපාදේති මයිලක මාසුරුකම වෙන්න ඇති ඇත්තේ. මම මේ භාවනා අධ්‍යක්ීම් වලටත් එදිනදා ජීවිතේ ප්‍රත්‍යයටත් ප්‍රයෝජන සරකලා පාවිච්චි කරන මිසක්ක මම මේ අත්කිලමතාන යෝගේ දැඩි වෘත රකින්නෙත් නෑ අනුන්ටත් පුළුවන් තරම් දීලා සවතුවතේ බෙදාගෙන ඉන්නවා භාවනා එන දෙත් මම ඇති හැටියට ප්‍රකාශ කරන්න මට හිත පහළ වේවා මට ඒ සඳහා අවශ්‍යතාවය පහළ වේවා කියලා මේක ඇතුලෙන් පහළ වුණොත් ඒක තමංගේ ජීවිතේ හැබෑ වෙනසකට මුල ඒක කොහොම කරලා දෙන්නද කියලා කාටවත් කරන්න බෑ අපි හිතනවා මේ ගුරුවරයා ගෝලයට මේක කරයි අම්මා අප්පා දරුවට කරයි දොස්තර මහත්තයා ලෙඩාට කරයි රජ්ජුරුව යටත් වැසියට කරයි කියලා බුදුරජාණන් වහන්සේ විතරයි දන්නේ ඒක තමන් ඒකට එළඹිලා මම මගේ මසුරුකම නැති කරගන්න ඕනේ කියලා මසුරුකමේ ලකුණු දැකලා ඒක නැති කිරීමේ චිත්ත මාත්‍රාව ඉපදුවොත් මේ ජීවිතේම වැඩක් අත්ත වෙනවා අපි මේ ඇති කරන sannivedana වලින් ඇසුරෙන් ආචාර ධර්ම වලින් වැඩක් කරගත්ත වෙනවා පාඩමක් ඇති කරගත්ත වෙනවා ඒකට ගොඩාක් නිහතමානී වෙන්න ගොඩාක් මුරුදු වෙන්න ඕනේ මුදු අනතිමානී නියතමානී සමානයි සුවච වෙන්න ඕනේ ආන්නේ සුවච ගතිය මොනම විදියකින්වත් කාටවත් අපේ ජීවිතයට දෙන්න බෑ අපි ඒක බාර ගන්න ලෑස්ති නැත්තම් බාර ගන්න ලෑස්ති නම් අපිට පුංචි උපදේශයකින් පුංචි ණය විපස්සනාවකින් පුංචි ආකාර පරිවිතක්කින් පෙන්ලා දෙන්න පුළුවන් මෙතෙක් කල උඹේ ජීවිතය හිර උනේ ප්‍රගතිය නතර උනේ උබේම තියෙන දුර්වල ගතියකින් මෙතන මේ අපි අද කතා කරන එකේ තියෙන මසුරුකම නමුත් ඔය එළිය මසුරුකම විතර නෙමෙයි ඒක ඇඟටත් බලපානවා ඒක භාවනාවටත් බලපානවා කතා කරන වචනට බලපානවා ලියන භාෂාවට බලපානවා ඉතින් ඒක පිළිබඳ විස්තරයක් කතා කරනකොට අමතර කරනු වශයෙන් අපේ ආපත්‍ය අදාළ රේරුකාණේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා ගියෝ හරි කැමැති මේ රූක්ෂ ප්‍රතිපatti පුරණ සංඝයාට ඒ මොකද ගියෝ මසුරු නිසා ගියෝ මසුරු නිසා ඒ නිසා මේ කරන සංඝයාට උපස්ථාන කරත් හැම වෙලාවෙම බලන්නේ මේ සංඝයාගේ අතිරේක වාසි පාවිච්චි කරනවද සුඛෝපභෝගී වෙනවද කියලා බලන සුල්ලෙන් කටයුතු කරන කෙනාට ඒ කුසල නිසා මනුස්සකමක් ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ කුසල නිසා මේ මහා කුලයක භවභෝග සම්පatti කුලයක තියෙනවා. නමුත් මසුරෙක් වෙන්න ඉඩ තියෙනවා. මසුරු කුණාට පස්සේ මොන සැප ලැබුණත් එයාට බුද්ධි විඳින්න බෑ. හැබැයි දාන දීපු නිසා මහත්තාර කුලයක උපදිනවා. නම්බුකාර කුලයක උපදිනවා. සල්ලිත් තියෙනවා. මහාක. නමුත් මසුරුයි. ඒක නිසා භාවනාවේදී ඇර මේ විෂම චක්‍රේ කද්දාකත් කැඩෙන්නේ නැහැ. එයා හිතන්නේ මේ මසුරුකම උත්කෘෂ්ඨ ප්‍රතිපත්තියක්. එහෙම නැත්නම් මේ රූක්ෂ ප්‍රතිපත්තිය රැකීමට අපි කොහොමද උදව් කරන්න ඕනේ කියලා ඒක පිළිබඳව මට අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියලා දීලා තියෙනවා. කතා කරනකොට මම දැන් කාගරි මේ කියන කියලා හිතනක් වේද කියලා හිතනක් නොවේවා. ස්ථානයක් හදන මිනිස්සෙගෙන් මොන විදියෙන්වත් බේරෙන්න බෑ කියලා. ස්ථානයක් හදලා පූජා කරන දායකයෝ ඉන්නවනේ අමුතුම ಜಾති සත්තු జాතිය. මොන විදියෙන්ව සංඝයාට ඒගොල්ලන්ගෙන් අනුකම්පාවක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ සංඝයා මට ඕන විදිහට ඉන්න ඕනේ මේක මගේ ස්ථාන. මට දැන් ඒක එන්න එන්න එන්න තාතික වෙනවා තහවුරු වෙනවා. ඉතින් ඒක දිහා බලනකොට මේ කියපු ධර්මය නම් හැම සිද්ධියකදීම අඩුපාඩු නැතුව ඇත්තයි. ඒත් මේ මිනිස්යාට මොනම තාලකින්වත් කපටවත් කියලා දෙන්න බෑ. ඒක ඔය බුරුමේ මේව කතා කරලා ගියොත් මම බැඩුම් අහලා මම ගුටිත් කනවා. මේ බුරුමේ දේවල් කතා කරනකොට අපිට ධර්මයට යන්න පුළුවන් නේ. උරු බුරුමේ මහසි ප්‍රධාන මධ්‍යස්ථානයි. ඇති වෙලා තියෙන මේ වියුලක් ඇති වෙලා ඒක පිළිබඳව මට නිකන් අහම්බෙන් වගේ දැනගන්න ලැබුණා. ඒක දිහා බලනකොට මේ මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ පුදුමාකාර සාසනික දයාවෙන් පුදුමාකාර ඉවස ඉවසලක් ඉවසලා තමයි ඔය මේ ධර්මය රැකගෙන තියෙන්නේ. පුදුම විදියට බාධක ඇවිල්ලා තියෙනවා. හැබැයි සංස කිසි කෙනෙක් එක ගැටිලා නැහැ. උන්වහන්සේගේ තිබුණ මේ මුදිතා ගුණයත් බහුසුත භාවයත් ඒ වගේම හරි පෞරුෂත්වයක් තියෙනවා. පුදුම පෞරුෂත්වයක් තියෙනවා. කටයුතු කරගෙන ගියා මිසක් නැත්තම් ওই ස්ථානෙත් කඩලා යනවා. ඒ සංස නැති වෙච්ච ගමන්ම යම් යම් අවුල් ස්ථාන බවට පත් වෙන්න පටන් ගත්තා. ලාභ සත්කාර එන්න පටන් ගත්තට පස්සේ නමුත් මේ මහසීසයඩෝ ස්වාමීන් වහන්සේ ප්‍රථම ස්වාමීන් වහන්සේ මේ වගේ ධර්ම කඩාගෙන මාර බලවේග වලට එන්න දෙන්නේ නැතුව මසුරු සමාජයක මසුරුගේ මසුරු ගතිය මතුවෙන්නේ නැතුව උන්වහන්සේගේ තෙද බබලන්න කටයුතු කරපු හැටි බලනකොට සෝබන කියන නමට වැළපෙනවා සාතන සෝබන ඒක ලේසි නෑ ඒක හැමෝටම නායකත්වයක් තියෙන මිනිස්සු එක දැනගන්න ඕනේ ඒ රූක්ෂ ප්‍රතිපatti කියන එකක් මේ ශාසනේ තියෙනවා මේ ශාසනයේ තියෙනවා මේ දුතාංග දුතාංග ප්‍රයෝජනෙ සලකලා මිස රටේ තියෙන දුතාංග ඔක්කොම ඔළුවේ තියාන රකින්නයි කියලා කියන්නේ මම දැන මං වගේ මේ ධම්මජීව වගේ කෙනෙක් පැත්තෙන් බලනකොට ඉල්ලගෙන ගන්න පරිප්පුවක් අනවශ්‍ය මේ ලස්සනට භාවනා කරගෙන ඉඳ ජීවිතේ තියෙද්දි මේ දුතාංග රකින්න ගිහිල්ලා තමයි තියෙන විවේකෙත් නැති කරගන්නවා මිනිස්සුත් ඕනෑමට වැඩිය ලාභ සත්කාර දෙන්න පටන් අර ගන්නවා මේ රුක්ෂ භික්ෂුව කියලා. ඒ නමුත් අන්තිමට පාරෙන් පිට යනවා. ඒකට කමන්නේ ඒ ඔක්කොම සමාජ ධර්ම එහෙම නැත්නම් අපි කියමු සම්මුති. නමුත් හොඳට මතක තියාගන්න භාවනා කරනකොට නිසි නින්දේ භාවනාව යනකොට මේ මසුරු ගතිය කැරකිලා ඇවිල්ලා හැකියක් ඇති කරනවා මේක සමතෙද්ද දන්නේ මේක විපස්සනාවක් දන්නේ මං ඉස්සරහට යනවක් දන්නේ මං පස්සට යනවක් දන්නේ කියලා අර ලස්සනට වැවෙන මේ පැලේ ඕකට උණු වතුරක් කරනවා වගේ මේ සැකේ මේ කුකුස ඇවිල්ලා සම්පූර්ණ වැඩේ බාධා වෙනවා. ඒ මොකුත් හානියක් වෙන්නේ කාලේ නාස්ති වෙනවා. ඒක නිසා ඒ වගේ වෙලාවක් ආපු වෙලාවක නිසින්ින්ද භාවනා වැඩෙනකොට ඒක පරියන්කයක් ගන්නකො වැඩෙන වෙලාවක වේලක් නොකා හිටියත් මොන දේ වුණත් මේ කලදුටු කල වලහිය ගම් වගේ එක කඩාගෙන ඉදිරියට යන්න සෑහෙන මුදිතාවක් තියෙනවා. Tamangen භාවනාව හැදෙන වෙලාවේදී ඕන දෙයක් කැප කරගෙන ඒක හම්බ වෙච්ච වෙලාවේ වැඩි කරගෙන යන්න පුදුම මුදිතාවක් ඕනේ අවස්ථාවාදී වෙන්න වෙනවා. අවස්ථාවාදී වෙන්න බෑ මසුරට. සමාජ ජීවිතේ මසුරුකම තියෙන කරන්න කරන්න බෑ. ඒක නිසා භාවනාවේදී මේක දැනටමත් Tamanට තේරෙනවා නම් මේ මේ වගේ වෙනකොට මයිලඟ මේ නොදැනුවත්ව වෙන වංචක ධර්මයක් මේව නැත්තම් ෂට ධර්මයක් මායාවී ධර්මයක් ඇවිල්ලා මට මේ වගේන තැක හිතිලා මේ ලස්සනට යන ගමන බාධා වෙනවයි කියලා ඒක න හොඳට උනන්දු වෙලා ඒක ඒ විදිහටම ලියලා කමඨාන සුද්ධ කරගන්න ඕනේ. එහෙම නැත්තම් ඒ සිද්ධාර්ථ කුමාරයා පුංචි කාලෙම මේ ධ්‍යාන සුඛයක් විඳලා වැඩි හිටි වෙනකොට හිතවලු මේක Brahmacharya රකින්න මං වගේ කෙනෙකුට මේ සැපය සැප වැඩි කියලා. ditta dhamma sukhe සැප වැඩි කියලා. ඒක පිළිබඳව The Way of Mindfulness කියන පොත ලියපු ඒ කේමින්ද ස්වාමීන් වහන්සේ ලියලා තිනවා බුදු වෙන රාත්‍රියේ මතක් වුණාලු මම මෙච්චර දුක් විඳා අත්ති කියලා මතන වගේ කෙලවරටම ගියා මොනම සැපක්වත් නැහැ මොනම නිවනක්වත් නැහැ මං රජ සැප විඳලා තියෙනවා මහා මායා බේසවත් එක්කයි මේ රාජකන්‍යාවොත් එක්කයි ඒ හම්බුනේත් නැහැ. ඒ නිසා භාවනාවේදීත් යම් සැප ප්‍රමාණිකුත් ඕනේ යම් රූක්ෂ ප්‍රතිපත්ති ඕනේ මධ්‍යම ප්‍රතිපදාවට යන්න ඕනේ කියනකොට ඒ සංසි උපකල්පනය කරලා කියනවා සිද්ධාර්ථ තාපසයා කමඨාන් සුද්ධ කරගත්තේ සිද්ධාර්ථ කුමාරයාගෙන් කියලා. අර ඇති වෙච්ච සැපේ කැපයි. මම වෙන්නේ කොට ප්‍රශ්නයක් නැහැ. ඒක ගන්න ඕනේ කියනකොට තමයි සමබර වුනේ. මේ කයට වද දෙන ගතියත් භාවනාවේ ලැබෙන සුඛයත් නැත්නම් ප්‍රීති සුඛයත් සමබර වෙච්ච දවසේ ත්‍රිවිද්‍යා පහළ වීම සිදු වෙලා තියෙනවා. ඉතින් එතෙන්ට එනකන් ඒ හරි දෙයට සැක උපදිනවා. නියම භාවනාව යද්දිත් මේක සමතෙත් දන්නෙත් නැහැ විපාය. මොන මල හොන්තුවක් වෙච්චාම කෝ සතිය තියෙනවා. සමති වෙච්චාමකෝ විපස්සනා වෙච්චාමකෝ තමන්ට තේරෙනවා නම් මේ සතිය ධාරාව දිගට තියෙනවා ඒ වගේ මේ හැලහැප්පිලි වෙලාව කලබල වෙන්න ඕනේ සීල කැඩුනා නන්නේ මේ හැලහැප්පිලා කලබල වෙන්න ඕනේ සද්ධාව කැඩුනා නන්නේ මේ හැලහැප්පිලි වෙලා කලබල වෙන්න ඕනේ සතිය කැඩුනා නන්නේ ඒව එකක්වත් කැඩලා නැතුව තියදී අපි මේ හදිසියෙන් වගේ වහා විනිශ්චය කරන්න හදන්නේ උසාවියට නම් ගන්න හදන්නේ මේ භාවනාව මේ අප ඇතුලේ තියෙන යම් යම් ෂටගති යම් යම් මායාවී ගති යම් යම් වංචනික ගති මං කියන්නේ මේ පුද්ගලයා ෂට පුද්ගලෙක් කියලා වංචනික මිනිස්සෙක් යා වංකෝ භවනා කරනක නමුත් එයා දන්නේ මේ ෂට ගති මායාවී ගති වංචනික ගති අපි හරහා ක්‍රියාත්මක වෙන්නේ පැහිකමක් විදිහට අක්ක වෙන්න හදනවා අයියා වෙන්න හදනවා ඉතින් එතකොට මෙව මෙව හොඳ නැහැ මෙව හොඳයි කියලා කිසිම සුදුසුකමක් නැතුව විනිශ්චය කරන්න ගියාම ඒක වාරණයක් ඇති වෙනවා හිතේ යම් යම් කරුණු එලි වෙන්නේ නැහැ. කියන්න හිත දෙන්නේ නැහැ. ඉතින් එතකොට නිසි උපදේශය ලබා ගන්න ඒක බාධක ධර්මයක් වෙනවා. ඒක නිසා මේ මසුරුකම බාහිර ලෝකේ නැතිකරන්න නම් අනුන්ගේ සැපයට කැමැති වෙන මුදිතාව ඇති කරන්න. ඒක පිළිබඳව ඒ රේරුකාණ ස්වාමීන් වහන්සේම සඳහන් කළා තියෙනවා. ඒ කුලමච්චරිය මසුරුකම ගැන අපි කතා කරන්නේ ඊර්ෂ්‍යාව නෙවෙයි මසුරුකම ගැන කතා කරනකොට අනුන්ගේ තම සතු වස්තුව අනුන්ට දෙන්න බෙදා ගන්න කැමති නැති කතිය තියෙනකොට දන්න දෙයක්වත් කියලා දෙන්න හිතෙන්නේ නැහැ. මේ ඊර්ෂ්‍යාවයි මම මේ කතා හිටියේ දැන් මේකේ දෙවෙනි කොටස කියන්නේ මසුරුකමට ආවට පස්සේ තම සතුතේ අනුන්ට දෙන්න කැමති නැහැ. ඉතින් ඒකෙදී ඒ ස්වාමීන් වහන්සේ මසුරුකම් જાති කීපයක් පෙන්නලා ධම්මමච්චරි කියලා එකක් පෙන්නනවා. මේ පර්යාප්ති ධර්ම ප්‍රතිවේද ධර්ම දෙකේ පර්යාප්ති ධර්මයට මසුරුකම ආවොත් අතව කෙනෙක් ඉගෙන ගන්නවට කැමති නැහැ. ඒක බලන්න නම් හොඳම තැන තමයි පිරිවෙන. පිරිවෙන් වලට ගියාම එක එකා බෙල්ල කපා ගන්න. ආය යන්නවන යන්න යුනිවර්සිටි එකට. ඒ තීර්ෂාව. ආය නැතුන යන්න පත්‍ර කන්තරුවකට. පුදුමාකාර මසුරුකමක් තියෙන්නේ. ඒ තව කෙනෙක් දිනු වෙලා යනවට මම විශ්වවිද්‍යාලේ මගේ අත්දැකීම් දෙක තුනක් මට ලැබිලා තියෙනවා මට වෙච්ච දේවල් නෙවෙයි හිතා ගන්න බෑ ගොමවලක ඉන්න ගොම කුරුමිනියක්වත් මේ තරම් තව කෙනෙකුට මසුරුකම් කරයිද කියලා. තව කෙනෙක් තව කෙනෙකුට මේ මොනවාරි සාධාරණ වෙනකොට ඉවසන්නේ නැහැ. නමුත් ඒ ශාන් සඳහන් කරලා තියෙනවා මේක ප්‍රතිපatti ධර්මයට මේ ප්‍රතිවේද ධර්මයට හිටින්නේ ආර්යයන් වහන්සේලා අතර එහෙම මසුරුකමක් නැහැ දන්න දේ ඔක්කොම කියලා දෙනවා ගුරු මුෂ්ටියක් තියාගන්නේ අනිත් අංගවල මේවා හිටන හුඟාක්ම තියෙන අධ්‍යාපන ආයතන වල අධ්‍යාපන ආයතන වල පෙත්ත කපලා ඊර්ෂ්‍යා මසුරුකම ඒ නිසා Taman දැනගන්න ඕනේ අපිට ඒවට යන්න නැතුව බෑ. ඒවට සම්බන්ධ වෙන්න නැතුව බෑ. අපිට පොත ඉගෙන ගන්න ඕනේ. අපිට දැනුම ලබා ගන්න ඕනේ. අන්නේ දැනුම ලබනකොට Taman කෙරෙහි බාධාවකින් තොරව අර්ථයේ ධර්මයේ ලැබෙන්න නම් අනුශාසනා ලැබෙන්න නම් තමන් ඇසුරු කරන කෙනා ගාව කොච්චර ඊර්ෂ්‍යාව තිබුණත් කොච්චර මසුරුකම තිබුණත් මේක මට පිළිලයක් මට කැලලක් ඒ නිසා භාවනාව දියුණු වෙන්න නම් භාවනාවේදී ලාභයක් ආවත් පාඩුවක් ආවත් දුක්ඛක් ආවත් සැපක් ආවත් ඉසුරක් ලැබුණත් අයසක් ලැබුණත් ඒ දෙක ඇති හැටියෙන් වාර්තා කරන්න පුළුවන් නම් ඇති හැටියෙන් කාටර කියන්න පුළුවන් නම් කලින් තෝරන්න නැතුව ඒ හිත මේ අෂ්ටලෝක ධර්මයෙන් කම්පා නොවෙන හිත මේ ඊර්ෂ්‍යාවට සහ මාසුරුකමට එතන එතන උත්තර දෙනවා. ඒත් මම මේ ගොඩාක් කල් මේ ජීවිතය ගත කරලා තිනවා කාටවත් මොන්නම හේතුවකින් හරියි ඇති වෙච්ච දේ ඇති හැටියට කියන්න බෑ. ඒක හැම වෙලාවෙම එක්කෝ අතිශෝක්තියට දානවා එහෙම නැත්නම් අව탁සේටුවට ලක් කරනවා. වෙන දේ වෙන හැටියට කියන්න නම් එන අඩු ගන්න සෝවන් වෙලා ඉන්න ඕන. ඒවට තමයි ඔය පටිසම්භිදා මාර්ගය කියලා කියන්නේ. අර්ථ ධම්ම නිරුත්ති පටිභාන කියලා කියන්නේ වෙච්ච දේ වෙච්ච හැටියට ලියනවා අනුන්ගේ දෙයක් වාගේ. ඒක ලේසි නෑ. ඒක ලේසි නෑ. ඉතින් ඒ නිසා ඒකට අපි ප්‍රාර්ථනා පිටවන්නේ. ප්‍රාර්ථනා පිටවන කටයුතු කරනකොට මේ මොග්ගලණ සංසය සඳහන් කරනවා යම් දවසක Tamanට තේරුණොත් අනේ මේ කරුණ මං කොච්චර කලින් දැකලා තියෙනවද මං කවදාවත් වාර්තා කරලා නෑනේ. මං දන්නේ නෑනේ මේකයි මේ කමඨාන් සුද්ධ කරනකොට කියන්න ඕන දේවල් කියලා Tamanට තේරෙනවා නම් Tamanගේ ප්‍රකාශ ශක්තිය වැඩි වෙනවා. Tamanට තේරෙනවා නම් Tamanගේ sannivedanaye වැඩි වෙනවා. Tamanට තේරෙනවා නම් මේ කරුණ සියුම් සියුම් වශයෙන් වැටහීම වැඩි වෙනවා වගේම කමඨාන් වාර්තාට ඉදිරිපත් කරන වැඩි වෙනවා අන්න එතකොට ප්‍රමෝදයක් පහළ වෙනවා මම නොතිබෙන එක නෙවෙයි ප්‍රශ්නේ තිබිලා හරි වෙලාවට ඇති ඇටින් හෙලි කරගන්න බැරි නිසා මෙතෙක් අපිට ලැබෙන්න තියෙන කමඨාන සුද්ධ වීම උනේ නෑ දිගට දිගට කමඨාන සුද්ධ කරන වෙලාවක තේරෙනවා මෙන්න මේකයි මම කියන්න ඕනේ මේක කිව්වනම් ගනුදෙනුව සිද්ධ වෙනවා ප්‍රකාශය සිද්ධ වෙනවා හෙලි කිරීම සිද්ධ වෙනවා එතකොට මගේ ගමනට තියෙන බාධා නැති වෙනවා කියලා Tamante ඒක ප්‍රමෝදයක් පහල වෙනවා නම් මතක තියාගන්න කියනවා මයි ළඟ තියෙන ඊර්ෂ්‍යාව දැන් අඩු වේගන යනවා මගේ මසුරුකම අඩු වෙනවා ඇති ඇටි ඇති විදිහට කියන්න පුළුවන් එහෙම හිතනකොට Tamante වෙනසක් වෙලා නැත්තම් ඒ තරම් ලොකු කමඨහන සුද්ධ වීමක් වෙන්නේ නැහැ හරියට විස්තර කරන්න බැරි නම් දැඩි උත්සාහයක් කරන්න කියලා තියෙනවා මයි ළඟ ධර්මයේ ඒකාන්තයෙන් මගේ సంతානේ තියෙනවා හැම කෙනෙක් ඇතුළෙම නිවන තියෙනවා. ඒක පිළිබඳව කිසිසේත්ම මොනම හේතුවකින්වත් කාටවත් නැහැ කියන්න බෑ. සරුවත් ඥානසේ සඳහන් කරලා තියෙනවා පබස්තර මිදම්බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨං තං අසුතෝතෝ පුතු ජනෝන අපජානාති. තස්ස අසුතෝතෝ පුතු ජනස සමාධි භාවනා නත්ථීති වදා. මහින් මේ හැම කෙනෙක්ගේම හිත ප්‍රබාසරයි. මේ පිටින් පොඩ්ඩක් අච්චලයක් බැඳිලා තියෙනවා මලකට ටිකක් කාලා තියෙනවා ආගන්තුක උපක්ලේශ ටිකක් තියෙනවා මේ පෘථජ්ජනයා දකින්නේ අර පිට තියෙන උපක්ලේශය විතරයි. ඒ මනසට ඇතුලේ මේ මාය තුල නිවනක් තියෙනවා කියලා මට මේ නිවන් දකින්න පුළුවන් කියලා හිතන්නෙම නැහැ. ඉතින් ඒ මනසට කවදාවත් භාවනාව හරියන්නේ නැහැ. මොකද නැස්චාර්ත හිතවිල්ලක් තියෙනවා. ධන ධනාත්මක චින්තනයක් නැහැ. ඉතින් ඒක නිකන් ඒ පිට තියෙන කුණුලෙල්ල විතරයි දකින්නේ අනික් විනියා බලනකොටත් බලන්නේ යාගේ වැරදි ටික විතරයි. වෙනසක් මිනිස්සෙක් නේද මේ නිවන් දකින්න පුළුවන් මනසද කියලා හිතෙන්නේ නැහැ. යම් වෙලාවක තමයි දන්නවනම් මයි ළඟත් පෙරදි තියෙනවා. අයියා ළඟත් පෙරදි තියෙනවා. මොකද අර පිට කට්ටේ. මේ පිට කච්චිල මොකද ඇතුලේ තඹ රත්තරන තියෙන්නේ. ඒ නිසා ওই පිට කට්ටේ පැත්තක දිවිච්චාවයි. ඇතුලට මට යන්න ඕන. මම යා ළඟත් ධර්මයේ තියෙනවා. මා ළඟත් ධර්මයේ තියෙනවා කියලා. හැකි සංඥාවෙන් භාවනා කරනවා නම් යාට භාවනා හරියනවා කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. මේ කියන්නේ භාවනා කරනකොට ලැබෙන අත්දැකීම් නොපැකිලව ඍජුව වාර්තා කරන්න හිතෙනවා. වාර්තා කරලා බලනකොට මම මෙතෙක් කල් මේක දැකලා තියෙනවා කියලා නැහැ. මම දන්නේ ඒක කියන්න ඕනයි කියලා. මම දන්නේ මේකයි කමඨාන් සුද්ධ කරන්න ඕනේ කියලා. ඒ නිසයි ඔය මහසිසයඩෝගේ ප්‍රධාන ගුරු ගෝල ස්වාමීන් වහන්සේ කමඨාන් සුද්ධ කිරීමේදී මෙන්න මේ ටික වාර්තා කරපන් කියලා පළවෙනි වතාවට මහසි ක්‍රමේ ක්‍රමවේදය කියලා දුන්නා. ඉතින් මේ ළඟදී ඒ ස්වාමීන් වහන්සේ ගැන චරිතාපදානයක් කියනකොට මම ලිව්වා මේ ස්වාමීන් වහන්සේ මේ මහාශී ක්‍රමයට කරපු ඔටුනු පැලඳිල්ලක් වෙනවා. මහාශී ක්‍රමයේ කරපු වඩා වර්ධනයක් මේක. ඒ ස්වාමීන් වහන්සේ මහාශී සාඩු ක්‍රමයට දීපු අතිරේක ලාභයක් මේක. මෙන්න මේ ටිකයි වාර්තා කරන්න ඕනේ කියලා කියලා දීලා තියෙනවා. ඉතින් ඒක හදාරන්න. හදාරන්න ඕනේ නිකන් මේ නව කතා කියවන තාලෙට නෙවෙයි. බණ භාවනා කරලා මේ එක එක්කත් අත්දැකපු නැති දේවල් නෙවෙයි. නමුත් කියන්න ඕනේ මොකද්ද? කමඨාන් සුද්ධ කරන උසාවියට ගිහිල්ලා නඩුවට අදාළ දේ කියනවා මිස වල්පල් කතා කරුවොත් උසාවේ කාලීනාස්සිය. අන්නේම වල්පල් කතා නොකර හරියට කාරණාවට කියන්න නම් ඒ ගුරුවරයා අපේක්ෂා කරන දේ මට කියන්න ඕන දේ නෙවෙයි. ඇති හැටිම වාර්තා කරන්න පුළුවන් වෙන්න නම් මසුරුකම අයින් වෙන්න ඕනේ. ඊර්ෂ්‍යාව අයින් වෙන්න ඕනේ. මේ කවුරුත් එක නෙවෙයි. තමන්ගේම අභිවෘද්ධියට. ඒක නිසා හැම කෙනෙක්ම විශේෂයෙන් මම කැමති මේ පැවිදි පිරිසක් තව තව මේවට සම්බන්ධ වෙනවා දකින්න මේ හැම කෙනෙක්ම හිතන්ට අපි නිවන් දැකලා තියෙන්නේ දන්නේ නැතිකමයි තියෙන්නේ මම මේ නිවන් දැකලා තියෙන බව දකින්න නම් හැකි සංඥාවෙන් බලන්න බලලා මට පේන හරිය භාවනා කරනකොට පේන හරිය තේරුමකින් බේරුමකින් තොරව ඉදිරිපත් කරගන්න මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා ප්‍රාර්ථනා කරපු දවසේ ඉඳලා තමන්න තේරෙන්න පටන් අරගනි ප්‍රමෝදයක්. ගනුදෙනුවක් සිද්ධ වෙනවා කියලා. ආන ඒක වෙච්ච දවසේ ඒක ඔය සාදු කෙනෙක් එක්කනට අයිති බූදලයක් නෙමෙයි මේක සාසනික බූදලයක් බවටපත් වෙනවා. අපි මේක Taman වශයෙන් දිනු කරගන්නවා විතරක් නෙමෙයි. මැරෙන්න ඉස්සෙල්ලා තව එකෙකුටවත් කියලා දෙන්න. නැත්තම් අපින් ඉවරයි මේ සාසන. නැත්තම් මේක නිමි પરම්පරාවක් වෙනවා. භාවනා කරන එක නෙවෙයි ප්‍රශ්නේ. භාවනා කරලා මේ ඔක්කොම ලබන්න බෑ. එදින්දා ජීවිතෙත් සමග්ගානන් තපෝසුකෝ කියලා මාන් නිසා මොනම හේතුවකට සමගි නැති වෙට දෙන්න එපා සහ ගන්නවා. භාවනා කරන්නට සහ ගන්නවා. ඒකල හිතා ගන්න මගේ ඇඟ උඩින් ගිහිලා හරි කමන්නේ දීපංකර පාද මුලේ සුමෙන්ත තාපසය දිගකට ගත්තා වගේ අනේ කවුරු හරි ගොඩයක් කියලා Taman ඒ දන්නක් වෙනවා මිස සමාජයේ හැසිරෙනකොට කවදාකවත් තව මානසිකත්වයකට හිරිහැර වෙන්න දෙන්න එපා. කරදර වෙන්න දෙන්න එපා. සමගිය පිටින් බලන්න. ඇතුලෙන් බලන්න ඇති දේ කියනවා කියන දේ හැටියට ඇති වෙනවා. යථාවාදී තතහකාරී. මේක බෑ. මේක සාරුවඥ ගුණයක් බව ඇත්ත. නමුත් ඒ ගුණේ එනකන් අපිට නිවන් දකින්න බෑ. ඒ සර්වඥ ගුණය කියන්නේ දැකපු දේ දැකපු හැටියෙන් කියනවා මිස අතිශෝක්ති කරන්න යන්නත් එපා අව탁සිරු කරන්න යන්නත් එපා ඒ කියන්නේ ෂටගතිය පාවන්න එපා මායාගති පාන්න එපා වංචනෙන් ගති පාන්න එපා. වොමනාවෙන් හිත හදාගෙන දහිතේ වෙලා ඒක ප්‍රකාශ කරන්න ගිය ගමන් තමන්න තේරෙයි manussාත්ව භාවයේම නිවනක්. manussාත්ව භාවයේම නිවනක්. දන්නේ නැති අමනෙයින්ද කියනවා පෘථජ්ජනියෝ කියලා. ඒක දන්න උතුමන් වහන්සේලාට කියනවා ආර්යයන් වහන්සේලා කියලා. ඉතින් මේ උතුම් බිම උඩ ආපු වෙලාවේ භාවනා කරලා පුළුවන් තරම් මේ තමන්ගේ තියෙන මේ ಗುಣ ටික ඉස්මතු කරගන්න මේ දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා